සම්ප්‍රදායානුකූලව සාමාන්‍යයෙන් හැම බෞද්ධයෙකුටම තියෙනම අරමුණක් නිවන් දකින්න ඕනි කියලා. මේ සංසාර දුකින් එතර වෙන්න ඕනි කියලා. අපි විශාල දුකක් මේ දැන් භුක්ති විඳිනවා මේ දුකෙන් අයින් වෙන්න ඕනි, කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනි කියලා මෙහෙම හැඟීමක් තියෙනවා. එහෙම නැත්නම් ඉන් මෙහා බැලුවොත් ඊළඟ ජීවිතවල සුගතිගාමී වෙන්න ඕනේ. සුගති ආත්මයක මං උපදින්න ඕනේ. එහෙම අරමුණක් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලැබිලා තියෙන ජීවිතේ මානසික සහනය කියන එකෙන් ජීවත් වෙන්න ඕනේ. මේ වගේ අරමුණු තියෙන්නත් පුළුවන්. ඉතින් මේ මොන අරමුණු තිබ්බත් ගොඩක් අය දන්නේ නැහැ, හොයන්න හිතෙන්නෙත් නැහැ. මේ කියන අරමුණු සාක්ෂාත් කරන්න අපි කරන්න ඕනි මොකක්ද හරියටම. මේවා ලැබෙන්නේ මොන විදිහට කටයුතු කළොත්ද? මේවා ලැබෙන්නේ මොන ආකාරයට අපේ මනස පැවැත්වුවොත්ද? මේකට තියෙන ප්‍රායෝගික ක්‍රමවේදය මොකක්ද? කොහොමද මේවා සිද්ධ වෙන්නේ ඇත්තටම කියන එක හොයන්න හිතෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට මේක පටලවාගෙන තමයි ඉන්නේ, පැටලිලා තමයි තියෙන්නේ. ඉතින් ඔබ බොහෝ විට ධර්මදේශනාවල අහලා ඇති, පොතපතේ අහලා ඇති මම මුලින් සඳහන් කරපු අරමුණු කොයික තිබුණත් ඒ කියන්නේ මේ ජීවිතේ සැනසීමෙන් ඉන්න කියන අරමුණ තිබුණත් ඊළඟ ආත්මයේ සුගතියකට යන්න ඕනි කියන අරමුණ තිබුණත් නිවන් දකින්න ඕනි කියන අරමුණ තිබුණත් මේ මොකක් තිබුණත් අපි ළඟ ඒකාන්තයෙන්ම ඇති කරගත යුතු ප්‍රධාන ගුණයක් තියෙනවා. මේ ගුණය නැතුව ඔය කියන කිසිම අරමුණක් සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒ තමයි අප්‍රමාදී බව කියන කාරණය. ඔබ අහලා ඇති. අප්‍රමාදී වෙන්න පමා වෙන්න හොඳ නැහැ. අපි අප්‍රමාදය කියන එක ජීවිතයට එකතු කරගත්තොත් තමයි අපිට යහපත සැලසෙන්නේ. මෙහෙම අහලා ඇති අප්‍රමාදය ගැන. හැබැයි ඔබට කවදා හරි හිතලා තියෙනවද මොකද්ද මේ අප්‍රමාදය කියලා කියන්නේ කියලා හොයලා බලන්න. මේ අප්‍රමාදය Taman තුලින් අත්දකින්නේ මොන විදිහටද? අප්‍රමාදය මම තුල ඇති වුනහම මං කොහොමද ඒක හොයාගන්නේ? මට කොහොමද ඒක දැනෙන්නේ? අප්‍රමාදය කියන එකේ සැබෑ තේරුම මොකද්ද? මේක මෙහෙම හිතන්න මෙහෙම හොයන්න ඔබට කවදා හරි හිතිලා තියනවාද? බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැහැ. දේශනාව අහනවා ඒක එතනින් ඉවරයි මේක කොහොමද වෙන්නේ කියලා හොයන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම අප්‍රමාදය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි සතිමත් බව කියන කාරණය. සිහිය, සතිය, මයින්ඩ්ෆුල්නස් මේ කියන කාරණා වලින් සඳහන් කරන්නේ මේ සතිමත් වීම තමයි. යම්කිසි තැනක අපේ මොහොත සිහියෙන් නම් සතිමත් නම් ඒ කියන්නේ එයා අප්‍රමාදයි. මොකද සතිමත් මනසට තමයි හිත කුසලයට අරන් යන්න පුළුවන් වෙන්නේ. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. බණ පොතේ හැටියට කිව්වොත්. ඉතින් සතිමත් කියන මනස යම් තැනකද එයාගේ මනස සතිමත් නම් එතන අකුසලයක් නැහැ. එයාගේ මනස කුසල අරමුණක තියෙන කුසලයක තියෙන සතිමත් මොහොතේ ඒක තමයි අප්‍රමාදය. යම් කිසි මොහොතක අපි අසතිමත් නම් අපි සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ. ඒ කියන්නේ අපි ප්‍රමාදයි. අපි පමාවට වැටිලා ඉන්නේ. එතකොට දැන් සතිය කියන්නේ මොකක්ද අප්‍රමාදය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔබ ඊළඟට දැනගන්න ඕනේ. දැන් අප්‍රමාදය කියන එකේ තේරුම සතිය. හරි අපි ඒක දැනගත්තා. දැන් සතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඉබේ. අපි ඊට කලින් පොඩි කාරණයක් විස්තර කරනවා. ඒ තමයි මේ අර කියන අරමුණු සාක්ෂාත් කරගන්න මේ සතිය කියන එක නම් මෙච්චර වැදගත් වෙන්නේ මේකට තියෙන මේ මේ වැදගත්කම මොකක්ද මෙච්චර වැදගත්කමක් තියෙනවා මොකක්ද මේ වැදගත්කම ඇයි මෙච්චර මේක හේතු වෙන්නේ මේ නිවනට ඒක මම ඔබට තේරුම් ගන්න එක කාරණයක් මේ වෙලාවේ විස්තර කරනවා ඔබ අහලා ඇති නිවන් දකින්න සාමාන්‍යයෙන් මම දන්නේ මේක අහලා තියෙනවදවත් කියන්න ඇත්තටම මේ හිතේ කෙලෙස් කියන එක ප්‍රහාණය වෙන්නේ මගපල කියන එක සාක්ෂාත් වෙන්නේ හිතේ ඉන්ද්‍රිය ධර්ම සම මට්ටමකට ආපු වෙලාවට තමයි ඒක වෙන්නේ. දැන් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොකක්ද කියලා ඔබට මතකද දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කාරණා පහට තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම සම වුණු මොහොතකට තමයි අපේ මනස ඉහළ මට්ටම් වලට ගමන් කරන්නේ. මනස පරිණාමය වෙන්නේ. මනස දියුණු වෙන්නේ අධ්‍යාත්මය දියුණු වෙන්නේ මාර්ගඵල ලැබෙනවා නම් ලැබෙන්නේ කෙලෙස් ප්‍රහාණයක් වෙනවා නම් ඒක වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම සම වුණු වෙලාවට මොනවද දැන් මේකේ සම වෙන්න තියෙන්නේ දැන් පළවෙනි එක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය පස්වෙනි එක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දෙක සම වෙන්න ඕනේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම මට්ටමක තියෙන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ දැන් උදාහරණයක් මම කියන්න කාට හරි ශ්‍රද්ධාව අධික වෙලා ප්‍රඥාව අඩු වුණොත් මොකද්ද වෙන්නේ යාගේ මනසට? එයාගේ මනසේ මෝඩ ශ්‍රද්ධාව ඇති වෙනවා. මෝඩ ශ්‍රද්ධාවට එයා බර වෙනවා. මෝඩ ශ්‍රද්ධාව කියලා කියන්නේ අනවශ්‍ය තැන්වල පහදින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ තමන්ගේ අරමුණ වෙනුවෙන් කිසිම උපකාරයක් නැති තැන්වල අර ශ්‍රද්ධාව අධික නිසා හොයන්නේ බලන්නේ නැහැ. නුවණ කියන එක අඩු නිසා නුවණින් විමසන්න බෑ. ඒ නිසා හුදු පැහැදීම් මාත්‍රයකින් අදහන්න පටන් ගන්නවා. හොයන්න හිතෙන්නේ නැහැ මේක මේ අපේ අරමුණට උදව් වෙනවද? මගේ ළඟ තියෙන මේ අරමුණ සාක්ෂාත් කරන්න මේකෙන් මොන වගේ උදව්වක්ද වෙන්නේ කියලා හොයන්න හිතෙන්නේ නැහැ. ඒ මොකද ප්‍රඥාව අඩුයිනේ. ඒ නිසා එයාලා අනවශ්‍ය විදියට පහදින්න පටන් ගන්නවා. ඒ නිසා එයාලගේ නිවන් මඟ ඇහිරෙනවා. ඒගොල්ලෝ ඉතන අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක අපේ මනසේ ප්‍රඥාව අධික වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් මොකද්ද වෙන්නේ? එයාගේ මනස කපටිකමට කෛරාටික බවට වැටෙනවා. දේවල් සාධාරණීකරණය කරන්න පටන් ගන්නවා. නිදහසට කාරණා කියනවා කියන්නේ එම නැත්තම් කෙටි ක්‍රම හොයන්න ගන්නවා. වාදයට වැටෙනවා මනස. තර්ක කරන්න වැටෙනවා මනස. අර ශ්‍රද්ධාව නැති නිසා. මේ తত্ত্বය ආපු කෙනාටත් මේ මේ තමන්ගේ අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට හරියටම සමබර මාවතේ යන්න ඕන නම් මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දේ කරට කර සමාන්තරව ගමන් කරන්න ඕනේ. එතකොට දෙකෙන් එකක්වත් අඩු වැඩි වෙන්නේ නැහැ. දෙකෙන් එකකටවත් වැඩි වෙලා හෝ අඩු වෙලා අපේ මනස ග්‍රහණය කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව විසින් ශ්‍රද්ධාව මේ බැලන්ස් කරගෙන ඉන්නවා. ශ්‍රද්ධාව විසින් ප්‍රඥාව සමබර කරගෙන ඉන්නවා. හරි. ඔය තමයි පළවෙනි යුගලය. ඊළඟට දෙවණියට තියෙන වීරය ඉන්ද්‍රිය හතරවෙනියට තියෙන සමාධි ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දෙකත් සම මට්ටමේ තියෙන්න ඕනේ. ඒකෙදිත් යම්කිසි වෙලාවක අපේ මනස අධික වීරියට ලක් වුණොත් මට මේ දුක් මේ සංසාරේ මේ දුක විඳින්න බෑ මම ඉක්මනින් මේක ඉවර කරන්න ඕනි කියලා අධික වීරියකට ආවොත් සමාධිය මනසේ තැම්පත් බව කියන එක අඩු වුණොත් මොකද්ද වෙන්නේ? එයාගේ මනස විසිරෙන්න පටන් ගන්නවා, කැළඹෙන්න පටන් ගන්නවා, නොසන්සුන්තාවයක් ඇති වෙනවා. එතකොටත් එයාට හරියටම එයාගේ මනස නියම කාරණයට එල්ල කරන්න හම්බ වෙන්නේ නැහැ. යම්කිසි වෙලාවක මනසේ සමාධි ඉන්ද්‍රිය කියන එක වැඩි වෙලා වීරිය අඩු වුණොත් වෙන්නේ මොකද්ද? එයාගේ මනස නිින්දට වැටෙනවා. නිදිබර වෙනවා, හේ බාන ගතියට එනවා. හැකිලෙන්න පටන් ගන්නවා. එතකොටත් එයාගේ මනස නියම කාරණයට එල්ල කරන්න බෑ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම දෙක වීරියයි සමාධියයි සම මට්ටමක තියාගෙන තමයි කටයුතු කරන්න ඕනේ. හරි දැන් මේ සම කරන්න ඕනේ යුගල දෙකක් තියෙනවා. ඒතර මේ මැද්දේ තියෙන සතියට මොකද්ද වෙන්නේ? එයත් එක්ක සම කරන්න කෙනෙක් නැති නිසා එයා අතහරින්න ඕනිද? එයාව නොසලකා හරින්න ඕනිද? ඇයි මේ සතිය කියන එක විතරක් තනි වෙලා මැද්දේ ඉන්නේ? ඔබට මෙහෙම හිතිලා තියනවාද? ඇත්තම කියනවා නම් මතක තියාගන්න මේ සති ඉන්ද්‍රිය කියන එක මේ ඉතුරු හතරට වැඩිය ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. හේතුව තමයි සති ඉන්ද්‍රිය විසින් තමයි ඉතුරු මේ ඉන්ද්‍රිය ධර්ම හතර මේ යුගල දෙක සම කිරීමේ වගකීම තියෙන එයාගේ අතේ. එයා විසින් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ටික සම කරන්නේ. මොකද සතියට කියන එක සතිය කියන කාරණයට සතිමත් වීම කියන කාරණයට තමයි පේන්නේ ශ්‍රද්ධාව අඩුද වැඩිද ප්‍රඥාව අඩුද වැඩිද වීරිය අඩුද වැඩිද සමාධිය අඩුද වැඩිද මේවා අඩු වැඩි නම් ඒක සමබර කරන්න මොකද්ද කරන්න ඕනේ මේ ටික පේන්නේ සතියටයි සිහියෙන් ඉන්න මනසට තමයි මේ ටික පේන්නේ ඒ නිසා සතිය මේ ඊතුරු ඉන්ද්‍රිය ධර්ම හතරටම වැඩිය ඉහළ මට්ටමක අපේ මනසේ වැඩ කරන්න ඕනේ හැබැයි මිනිස්සු මේක දන්නේ නැහැ මිනිස්සු මුල් තැන දීලා තියෙන සතියටද නෑ. ඒගොල්ලෝ ශ්‍රද්ධාව පස්සේ දුවන්නේ, වීරිය පස්සේ දුවන්නේ, සමාධිය පස්සේ දුවන්නේ, ප්‍රඥාව පස්සේ දුවන්නේ. සතිය කැලේ. සතිය හැලිලා. හැබැයි අපි මුල් තැන දිය යුතු, අපි වටිනාකම දිය යුතු, අපි මනසේ නිතරම වගේ ඇති කරගන්න උත්සාහ කරගත යුතු මේ සති ඉන්ද්‍රිය අපි අතහැරලා. සතියට තමයි අපි මුල් තැන දෙන්න ඕනේ. සතිමත් වීමට තමයි අපි ප්‍රධාන තැන දෙන්න ඕනේ. සතිමත් වීම තමයි අපි මුළු කාලය පුරාම එදිනෙදා වශයෙන් හැම මොහොතකම දියුණු කරන්න උත්සාහ කරන්න සතියයි. මොකද එයාට අපි මුල් තැන දුන්නොත් එයා දියුණු කරන්න එයා වර්ධනය කරගන්න අපි මුල් තැන දුන්නොත් එයා දන්නවා අර ඉන්ද්‍රිය ධර්ම හතර සම කරන හැටි. ඒකටයි අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අමුතුවෙන් ශ්‍රද්ධාව හදාගන්න දඟලන්න ඕනේ අමුතුවෙන් ප්‍රඥාව හදාගන්න සමාධිය වීර්ය දාගන්න දඟලන්න ඕනේ සතියට පුළුවන් ඒ දේ කරන්න. හැබැයි මේ විශ්වාසය මිනිසුන්ට ඇත්තෙත් නෑ මිනිසු දන්නෙත් නෑ. මෙන්න මේ නිසා තමයි සතිමත් වීම කියන එක මෙච්චරම වැදගත් වෙන්නේ. මේ නිසා තමයි සතිමත් වීම කියන එක නිවනට ඉම්මහා තියෙන සුගතිගාමී වීමට මෙලව සැනසීමෙන් ඉන්න මේ කියන කාරණාවලට මෙච්චර ಉಪකාරී වෙන්නේ මෙච්චර වැදගත් වෙන්නේ මේ සතිය කියන එක මුල් තැනගන්නේ මෙන්න මේ හේතුව නිසා. හරි. දැන් අපි බලමු මේ සතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සතිය කියලා කියන්නේ මේ මොහොතට අවදි වීම. ඒ කියන්නේ මේ වර්තමාණයට අවදි වීම. මේ මොහොත ගැන දැනුවත් වීම කියන එක තමයි සරල අර්ථය. මෙහෙම කිව්වට සමහර විට තේරෙන්නේ නැතුව ඇති. මොකද මේ සාසනය කියන එක සතිය කියන එක අප්‍රමාදය නිවන මේ කියන මේ මේ අපිට යන්න තියෙන ප්‍රායෝගික මඟ ඉතාම සරලයි. සරල වැඩි හින්දා තමයි මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ. මිනිස්සු මේ දේවල් තුල හොයන්නේ ගැඹුරක්. මිනිස්සු හොයන්නේ ගැඹුරු දේවල්. මිනිස්සු හිතනවා මේ අපිට සාක්ෂාත් කරන්න තියෙන දේ මහා ගැඹුරු අඩියක තියෙන කියලා නෑ. ඉතාම සරලයි. සරල වැඩි නිසා මිනිසුන්ට තේරෙන්නේ නෑ. ඉතින් මේ වර්තමාණයට අවදි වෙනවා කියන එක තමයි සතිය කියන එකේ සරල අදහස. ඉතින් අපි වර්තමාණයට අවදි වෙලා නැත්තම් ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මත් වෙලා. ඔබ මද්ද්‍රව්‍ය ගන්න අයට දොස් කියනවනේ ඒගොල්ලෝ මත් වෙලා ජීවත් වෙන්නේ ඒගොල්ලෝ මනස විකෘති කර ගන්නවා කියලා. නෑ මේ සතිමත් නැති මිනිස්සයත් මත් වෙලා තමයි ඉන්නේ. එයා එයා සිහියකින් මේ කටයුතු කරන්නේ. එතකොට අර මත්ද්‍රව්‍ය ගත්තාම සිහිය නැහැ. ඒ නිසානේ අපි ඒගොල්ලන්ට මත් වෙනවා කියන්නේ. ඒ වගේ තමයි මේ වර්තමානයට අවදි නැති කෙනා මත් වෙලා ඉන්නේ. අසිහියකින් ඉන්නේ. මෙන්න මේ මත්භාවය නිසා වර්තමාන මොහොතේ අවදිය නැති නිසා තමයි මිනිසුන්ට වරදින්නේ. ඒ නිසා තමයි පැටලෙන්නේ. ඒ මත්භාවයෙන් පැටලුණු නිසා තමයි සංසාරය කියන එක නිර්මාණය වෙන්නේ. දුක කියන එක නිර්මාණය වෙන්නේ. දුකට හේතු සැකසෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ වර්තමාණයට ඔබ අවදි නැති නිසා. ඔබ සතිමත් නැති නිසායි. වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි. එතකොට මේක මේ කියන කාරණය මිනිස්සු හරියටම निराවුල් කරගෙන පැටලුම් ඇරලා දන්නේ නැති නිසා සතිමත් වීම කියන එකට පුරුදු වෙනවට වැඩිය ඒගොල්ලෝ මේ අරමුණු සාක්ෂාත් කරන්න తాවකාලික පිළියම් තමයි යොදන්නේ. සතිය කියන එක පැත්තක දාලා ඒගොල්ලෝ වෙන දේවල් කර කර ඒගොල්ලන්ගේ අරමුණු වලට යන්න හිතනවා. සෙමෙලව සැනසීමෙන් ඉන්න හිතනවා. සුගතිගාමී වෙන්න හිතනවා. නිවන සාක්ෂාත් කරන්න හිතනවා. මේ අදාළ මූලික කාරණේ දන්නෙත් නෑ. ඒක ඒක නිසා විසි වෙලා ජීවිතෙන් අර වෙන මොනවා හරි తాවකාලිකව කරලා මේව බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වර්තමානය කියන එක වර්තමාන මොහොත කියන එක මෙච්චර වැදගත් කියලා දන්නේ නැති නිසා මේ වර්තමාණයට වටිනාකම දෙනව වෙනුවට මිනිස්සු වටිනාකම දෙන්නේ ඊළඟ මොහොතට නොපැමිණි ඊළඟ මොහොතට තමයි වටිනාකම දෙන්නේ නැත්නම් ගෙවිච්ච මොහොතට තමයි වටිනාකම දෙන්නේ. ඉතින් ඔබට තේරෙන වචනෙන් කිව්වොත් අතීතයට සහ අනාගතයට මිනිසුන්ගේ මනස වැඩ කරන්නේම අතීතයේ හෝ අනාගතයේ ඒ දෙක තමයි වටින්නේ මේ මේ මොහොත මේ වර්තමාන මොහොත වටින්නේ නැහැ. මේකට මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ. කියන්නේ මනස තත්ත්ව ආරෝපිත වෙලා ප්‍රෝග්‍රෑම් වෙලා මේ අතීත අනාගතයට මනස දුවන එක. ඒ නිසා ඒගොල්ලන්ට වර්තමානයේ ගිලිහිලා. මේක දන්නෙත් නෑනේ. උපද්දව ගන්න වර්තමානයට හිත පවත්ව ගන්න දන්නෙත් නැති නිසා මෙහෙම තමයි මේක වෙන්නේ මොන විදිහටද කියලා දන්නෙත් නැති නිසා අර පුරුදු රටාවට තමයි මනස ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගෙවුණු මොහොතට හෝ ඊළඟ මොහොතට හෝ වටිනාකම දීගෙන මේ යන ගමනේදී යම්කිසි කෙනෙකුට තේරුණොත් මේ වර්තමානය තමයි ඊටාම වටිනා මොහොත කියලා ඇයි මේක වටින්නේ මොකක් නිසාද මේ වර්තමානය මෙච්චර වටින්නේ හේතුව වර්තමාන මොහොත විතරයි සජීවී එකම මොහොත සජීවී එකම මොහොත වර්තමාන මොහොත විතරයි ධර්මය කියලා එකක් තියෙනවා නම් ඒක පවතින්නේ මේ සජීවී මොහොතේ විතරයි නිවන කියලා එකක් තියෙනවා නම් ඒක පවතින්නේ මේ සජීවී මොහොතේ විතරයි ඔබ හොයන සතුටක් සැනසීමක් කියලා එකක් තියෙනවා නම් ඒක පවතින්නේ මේ සජීවී මොහොතේ විතරයි ගෙවුණු මොහොතත් මැරිලා ඒක සජීවී නැහැ. නොපැමිණි ඊළඟ මොහොත තව පැමිණිලා නැති නිසා ඒක සජීවී නැහැ. දැන් ඔබට තේරෙන්න ඕනේ වර්තමාන මොහොත කොයිතරම් වටිනවද කියලා. අපිට මේ ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, කයෙන් ස්පර්ශ කරන්න පුළුවන්, විඳින්න පුළුවන් එකම මොහොතයි තියෙන්නේ. ඒ මේ වර්තමාන මොහොත, මේ මොහොත පමණමයි. ඉතින් ඒ මේ මොහොතට අවදි වුණොත් තමයි අපිට ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නේ. සතුට සැනසීම අත්දකින්න පුළුවන් වෙන්නේ. මරණය කියන එකට හරියට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එතකොට තමයි ඊළඟ ආත්ම සුගතියකට යන්නේ. නිවන කියන එක සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ ධර්මය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ මේ වර්තමාන මොහොතට අවදි වුණොත් විතරයි. මොකද සජීවී එතන විතරයි. සජීවී නැති දෙයක අපිට ඇත්තක් හොයන්න බෑනේ. ඇත්ත කියන එකක් තියෙනවා නම් තියෙන්නේ සජීවී වෙලාවට විතරයි. ඉතින් මිනිසුන්ට තේරුණොත් යම්කිසි වෙලාවක මේ තමන් මේ තත්ත්වාරෝපිත වෙලා තමයි මේ ගමනක යන්නේ, හැල්මේ දුවන්නේ. මේ ඇත්ත තියෙන්නේ මෙතන නෙමෙයි කියලා ඔන්න ඔබට පුළුවන් ඊට පස්සේ මේ තත්ත්වාරෝපණය වෙච්ච මනස අයින් කරලා මනස නැවත මනස රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ තත්ත්වාරෝපණයෙන් ගලව ගන්න පුළුවන්. ඒකට මේ මේ වැටහීම තියෙන්න ඕනේ. මේ මොකද්ද මේ සතිය කියන්නේ කොහොමද මේක මෙච්චර වැදගත් වෙන්නේ මේක කොහොමද අපි අපිට පැටලෙලා තියෙන්නේ කොහෙද වර්තමාණයට අවදි වෙනවා කියන එක කියන්නේ මොකද්ද ඇයි මෙච්චර වර්තමාන මොහොත වටින්නේ මේ දේවල් ගැන ඔබට වැටහීමක් තියෙන්න ඕනේ ඒ නිසා මතක තියාගන්න ලෝකේ වටිනාම කාලයක් කියලා එකක් තියෙනවා නේද වටිනාම මොහොතක් කියලා එකක් තියෙනවා නම් ඒ දැන් මෙතන මේ මොහොත විතරමයි. වටින්නේ මේ මොහොත විතරමයි වෙන වෙලාවක් නෙමෙයි. ඉතින් මේ වර්තමාන මොහොතට අවදි වීමෙන් තමයි ඔබට නිවන් දකින්න ඕන නම් ඊළඟ ආත්ම සුගතියට යන්න ඕන නම් මේ ජීවිතේ සතුටින් ඉන්න ඕන නම් මේක සිද්ධ වෙන්නේ ඒ වර්තමාන මොහොතට අවදි වීමෙන් විතරයි. ඔබේ ඔබේ මනසේ තියෙන ඒ අරමුණු සාක්ෂාත් කිරීමේ ඒකායන මඟ වර්තමාණයට අවදි වීම පමණයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු. මේ සතිමත් බව කොහොමද ප්‍රායෝගිකව පුහුණු වෙන්න කියලා. තෙරුවන් සරණයි.